නිවන නිවන යන මඟ පෙනෙන මන සනසන බන ලොවටම බෙදෙන බෞද්ධයා ගුවන් විදුලිය 101.3 101.5 දිවයින පුරා සම්ම හිත සුව පිණිස අද දවසේදී මෙවුතුන් සදහම් දේශනාව පැවැත්වීමට වැඩම කරනාල පූජ්‍යපාද පන්නල ධම්මස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්සේ දස බල දරස්ස චතුවේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සානිස්ස තථාගතස්සේ සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත් අත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම සාවකා ඊසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සතිති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පිළිසිරියද සද්ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න යෙදෙන ගාථා රත්නයේ සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ ප්‍රකීණක කියන වගේ එහෙම නැතිනම් කොටස. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මේ ගාථා රත්නයෙන් අපේ බුදුරජාණන් වහන්සේ අපට අති විශාල මාතෘකාවක් කියලා දෙනවා. ඒ තමයි මේ ශාසනයේ ඇති ආරක්ෂාව. ඔබට මට කොයි තරම්නම් ආරක්ෂාව මේ ශාසනයෙන් ලබලා දීලා තියෙන්නේ. ආන්ගේ කාරණා ඉතා විශාල විදිහට ඒ කාරණාව පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් අපට කියලා දෙනවා සුප්ප බුද්ධං පබුද්ධන්ති සදා ගෞතම සාමි යම් උදේට දහවලට රාත්‍රියට බුද්ධානුස්සතිය යෙදෙනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ හැමදාකම ඊටාම ප්‍රබෝධමත්වයි පිවිදෙන්නේ. ඒ තමයි මේ ගාථාරත්නයේ අර්ථය. මේ ගාථාරත්නයත් එක්ක තවත් ගාථාරත්න පහක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ ගාථාරත්න පහේම සරල අදහස අපි සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්මානුස්සතිය යෙදෙනවා නම් හැවදාම් ප්‍රබෝධමත් නැති පිළිදෙන්නේ. සංඝානුස්සතිහි යෙදෙනවා නම් හැබදාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රබෝධමත්මයි ජීවත් වෙන්නේ නම් බුද්ධ ධම්ම සංගමයේ රත්න තුන කෙරෙහි අචල ශ්‍රද්ධාව පැහැදිලි නැති කරගෙන කටයුතු කරනවා නම් හැමදාම ප්‍රබෝධමත්මයි ඉන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඊළඟට සඳහන් කරන කරුණාවෙහි ඇලිලා යෙදිලා ජීවත් වෙනවා ඊළඟට මෛත්‍රියේ ඇලිලා ලෝක සත්‍යාවිතින් මහත් වූ අනුකම්පාවෙන් මෛත්‍රී පතුරවමින් ජීවත් වෙනවා නම් ඒ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුගත වුණායි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්න බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතියත් ඒ වගේම මෛත්‍රී භාවනාවත් කරුණාවෙහි එළලා ජීවත් වෙනවා නම් ඒ ඇයිතේ කවදාක්වත් කෙනෙකුට හිරිහැරයක් කරන්නේ කරදරයක් කරන්නේ පුළුහංකමක් ඇත්තේම නෑ කියන කාරණාවයි අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. ඒ කාරණාව සඳහන් කරන්නේ බිම්බිසාර මහරජුරවන්ට. බිම්බිසාර මහරජතුමනි යම් කෙනෙක් මේ අනුස්සති 6 සිහි කරගෙන ජීවත් වෙනවා නම් මේ අනුස්සති 6 යෙදিলা ජීවත් වෙනවා නම් වෙන කිසිම ඖෂධයක් වෙන කිසිම මන්ත්‍රයක් වෙන කිසිම මන්ත්‍ර ඖෂධයකට කරන්න බැරි දෙයක් මේ මේ රත්නහයිරි සිද්ධ කරනවා කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරුවන් වහන්සේට සඳහන් කරන් තිබුණා. එහෙනම් දැන් අපේ පින්නතුන්ට හිතෙනවා ඇති මේ කොයි තරම් ආරක්ෂාවක් මේ ශාසනය අපිට ලැබලා දෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය බිම්බිසාර මහරජුරන්ට දේශනා කරන්න හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි අපේ භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්නකොට මේ රජගහ නුවර හිටියා බොහොම හිතවත් මිනිස්සු දෙන්නේ. ඒගොල්ලෝ හිතවත් වුණාට එක පවුලක් මිත්‍යා දෘෂ්ටිගතයි. එක පවුලක් සම්මා දෘෂ්ටිගතයි. මේ ලෝකේ තියෙන අති භයානකම පාප කර්මය. පංචානන්තරීය පාප කර්ම. නමුත් පංචානන්තරීය පාප කර්ම වලට වඩා භයානක පාප කර්මයක් තියෙනවා. ඒ තමයි නියත නිත්‍ය දෘෂ්ටි. මොකද පංචානන්තරීය පාප කර්ම සිද්ධ කරලා දවසක ඒතර වෙන්න පුළුවන්. නමුත් නිත්‍ය දෘෂ්ටිගත පාප කර්මයේ කවදාකවත් ඊතර වීම ඊතර වීම හොයාගන්න බැහැ. එහෙනම් නිත්‍ය දෘෂ්ටි ඊතරම්ම භයානකයි. මේ මිත්‍යා දෘෂ්ටිගත පවුලට සම්මා දෘෂ්ටිගත පවුලටත් ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ ළමයි දෙන්න එකට එකතු වෙලා සෙල්ලම් කරන්න එනකොට හැමදාම සම්මා දෘෂ්ටිගත පවුලේ ළමයි මගේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා තමයි සෙල්ලමට යෙදෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේක විශේෂ අවස්ථාවක්. හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ කියලා හිතේ තමයි ඒක හිතමයි ජීවිතය ගත කරන්නේ දෙමව්පියෝ විසින් දරුවන්ට හරියයි කියලා දුන්නොත් දරුවෝ ඒ පාරම ඒ පාරම ගමන් කරනවා. මිත්‍යා දෘෂ්ටිගත පෞලේ ළමයි සෙල්ලම් කරන්න ආපුවාම මගේ රහතුන්ට නමස්කාර වේවා කියලා තමයි ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිගත අය. මගේ රහතුන් කියලා සඳහන් කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට නමස්කාර වේවා කියලා සෙල්ලම් නෙවෙයි. ඒගොල්ලෝ පිළිබඳව සත්‍යක්‍රියාවක් කරනවා මම දිනන්න ඕනේ ඒගොල්ලොන්ගේ රහත් බලයේ සැබෑ වීනම් කියලා. ඒගොල්ලන්ට රහත් බලයක් තියෙනවද? නෑ ඒගොල්ලන්ට ගුණිකුත් නෑ. ඒගොල්ලන්ට බලයකුත් නෑ. ආන් ඒ නිසා සත්‍යක්‍රියාව හරියට මල්පල ගැනීමනේ. ආන් ඒ වෙලාවේ මිත්‍ය දෘෂ්ටිගත පොළොන්නෝ පරිදිනෝ කියලා සඳහන් කරනවා. හැමදාම වෙන්නේ මේ කාරණා. පස්සේ මේ බුද්ධිමත් ළමයා කල්පනා කරනවා මං හැමදාම පරදින්න අරය හැමදාම දිනන්නත් හේතුවක් තියෙනවා. මොකද හේතුව කියලා බලන්න. බලනකොට මේ කාරණාව දැනෙන ඉගෙනගෙන කල්පනා කරනවා මමත් බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා මේ කාරණාව ආරම්භ කරන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගෙන හැමදාම සෙල්ලම් කරලා පිටත් වෙනවා. භාග්‍යතුන් වහන්සේට নমස්කාර කරනවා. වෙනදා වගේ නෙවෙයි මුළු ජීවිතේම හැමදාකම දිනන්න පටන් ගන්නවා. බලන්නකො ස්වභාව ධර්මයේ තිය ආරක්ෂාව කුල් කරන්නේ. බුද්ධ කියන වචනේ අපේ කටින් කියන්නේ නිකන්ද? මේ අපේ කටින් නිකන් නෙවෙයි මේ වචනේ කියවෙන්නේ. මේ සම්මා සම්බුද්ධ කියන වචනේ අපේ මේ කටවලට බොහොම සරල වචනයක් කියලා අපි දවස්වල මේ කාලේ මේ යුගයේ අපිට බොහොම සරල වචනයක් කියලා. ඕනෑම කෙනෙකුගේ අතින් ඕනෑම මොහොතක එළියට පයින්න පුළුවන් වචනය. හැබැයි පින්තුනි බුද්ධ සම්මා සම්බුද්ධ කියන වචනේ අපේ කටින් එළියට පයින්න විතර. අපේ කටින් කියවෙන්න විතර. ඒ කට ලබන්න විතර. මේ සසරේ කොයිතරම් ඔබ මම පෙරම් පිරවද කියන කාරණාව අපි දන්නේ. අපි දන්නේ. ඒ නිසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියන වචනේ කියනකොට අනන්ත ශ්‍රද්ධාවක් ඇති වෙන අය අනන්ත ගෞරවයක් ඉපදෙන අය ඉලෝකී බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය ඕන තරම් ඉන්නවා සමහරක් බ්‍රහ්ම ලෝකවලට අදටත් අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාලා දවස් 26 27 25 මේ වගේ කාලයක් තමයි වෙන්නේ හැබැයි අපි අපිට භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2600 ඉක්මනින් පවතින. බුදුරජාණන් වහන්සේ මීට දවස් 26කට කලින් පින්වම් පාන්න කලින් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරපු දේශන තවමත් මේ බ්‍රහ්මලෝක දිව්‍ය ලෝක තලවල වෙන දෙවිවරුන්ගේ කම්පැතිවල නේන්ට රැවුපිරව දෙනවා වෙන්න පුළුවන්. ආන්ගේ කාරණා කොයි තරම් ආශ්චර්යජනක කාරණා. මේ සම්මාදිට්ඨික පෞලේ ළමයා මිත්‍යා දෘෂ්ටිගත පවුල් ළමයි. මේ ළමයි දෙන්නම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඉගෙන ගත්තා. දවසක් මෙන්නි ළමයි දෙපළේ තාත්තා යන දරහුලන්නේ නගරින් පිට කැවිලි. ගිහින් දරහුලගෙන කරත්තේ පුරවගෙන එනකොට හැන්දෑවි. බඩගිනි නිසා තාත්තා මොකද කරන්නේ? ගොම්බාන කියන්නේ. ඒ හරකුන්ට කඳ බොඳ සෝදානම් කරන්නේ. තමන්ගේ දරුවෙක් එක්ක කෑම බීම කන්න පටන් ගන්නවා. ටිකක් විවේකයෙන් ඉඳලා ගොම්බාන නැවත අරගෙන ඉවිල්ලා කරත්තු බලින්න හදනකොට ගොම්බානේ ගොම්බානේ වෙනත් හරකලක් එක්ක රෑබෝගේ රෑබෝ වීගෙන යන නිසා ඌරතුට ගිහින් හොයලා හොයලා හොයලා ගොම්බාන නැවත අරගෙන එනකොට කරත්තු ළඟට සඳහන් කරනවා අති විශාල වේලාවක් ඉහිල්ලා කියලා රෑවිලා බොහොම අමාරුවෙන් කරත්ත බැඳගෙන වාහල් දොරටුව ළඟට එනකොට වාහන වහලා. ඒක රාත්‍රියේ ඉන්නකොට වාහන වහනවා රාජධානි දොරටුව වහනවා. ඉතින් මොකද කරන්නේ නැවත වාහන ඇතුළට යන්න බෑ. දොරටුව වහලා. එතනම හරක් බානක් ලෙහෙලා ඒ කරත්තට වෙලාම නිදා ගන්නවා. මේ දරුවෝ මේ තාත්තයි සඳහන් කරනවා මේ දරුවා වෙනම නිදාගෙන ඉන්නකොට ඒ රාත්‍රියේ යක්ෂය දෙන්න මෙතනින් ගමනක් යනවා කියලා. ඒ යක්ෂය දෙන්නගෙන එක යක්ෂයෙක් සම්බන්ධිතයි. එක යක්ෂයෙක් මිත්‍යක්ෂයෙක්. එහෙමනම් එතනින් සඳහන් කරනවා. එක යක්ෂයෙක් මිත්‍යදෘෂ්ටිගත යක්ෂයෙක්. මේ ළමයා දැකලා බොහොම බඩගින් ඉන්නේ. ළමයාව අනුභව කරන්නේ. කකුලකින් ඇදලා ගන්නවා. අනිත්‍යක්ෂය සඳහන් කරන යාළුවෝ ඔය ඉන්නේ මහා පුණ්‍යවන්ත දරුවෝ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය දරුවෝ. ඉන්සන් හිහිර කරනවා. මම ඒකට කට ඉඩ දෙන්නේ නැහැ කියලා කියනවා. ඒක කියන දේ අහන්න තු මිත්‍යාදෘෂ්ටික යක්ෂය නැවත කකුලින් අදිනවා. එහෙම කකුලින් අදිනකොට මේ දරුවා කෑ ගහගෙන ඉතියි. නැගිටපු ගමන් මගේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. යක්ෂයා විශාල බීතිකටපත් වුණා. සැබෑවට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච පොඩි දරුවෙක්. එහෙම කියලා හිතලා තරිනවා. සම්මාදිටිගත යක්ෂයා ප්‍රකාශ කරනවා. මේ කරපු හිරිහැරේට නුඹට දඬුවම් දෙන්න ඕනේ. දඬුවමක් නම් අනිවාර්යයි. එහෙම සඳහන් කරනවා. ආන් ඒ වෙලාවේ අතිශය බඩගිනිට පත් වෙලා ඉන්න මේ යක්ෂය රටේ රජුරන්ගේ මාලිගාවට ගිහිල්ලා අපි විශාල රාත්‍රියක් බොහොම ඝන රාත්‍රියක් මාලිගාවට ගිහින් මාලිගාවේ රජුරෝගේ තලියට බත් බෙදාගෙන ඇවිල්ලා අර දරුවට කවලා ඒ දරුවව ආරක්ෂා කරගෙන දරුවට පෝල දරුවන් විතර වෙනවා උදේ ඉලිවිලා බලනකොට මුළු නගරෙම ලොකු කලබගෑනියක් ධර්මයේ සඳහන් කරන විශාල කලබලය එන්නේ. මොකද මේ රටේ රජුරන්ගේ බත් පිඟානේ කියලා. ඉතින් සඳහන් කරනවා මේ කෑම කප පිඟානේ රජුරන්ට විතරක් පේන විදිහට අකුරෝගේ කොටනවා කියලා. දරුවෝ කෑම කාලා. ඉලිවිලා බන්ත යක්ෂ දෙන්න දරුවෝ ආරක්ෂා කරගෙන ඉන්නේ. නමුත් සඳහන් කරනවා රටේ රජුරෝ බත් පිඟාන හොයන්න සේවකයෝ ගියක් ගියක් පාස් නගරයක් නගරයක් පාසු බක්ති ගන්න රන්තලිය. මොකද රජ කෙනෙක්ගේ පිගානක් කියන්නේ සාමාන්‍ය පිගානක් නෙවෙයි. ඒ පිගාන කොයිතරම් විශාල වෙන්න ඕනද කොයිතරම් රන් දෙදී මුතු මැණික් කල්ල කොයිතරම් ලස්සනට තියෙන්න ඕනද. එහෙමනම් සඳහන් කරනවා මේක හොයනවා කියන්නේ. හොයනකොට මේ කරත්තේ ඇද ඇද බලනකොට මේ මේ කරත්තේ තිබිලා ඉන්නේ. ඔක්කොම විදලා තලේ මොකද්ද? රාජසේවිකු රජුරන්ට මේ කාරණාව දැන්වුවා. රජුරු මෙතෙන්ට ආවා. රජුරු තැලි අරගෙන බලනකොට රජුරුන්ට විතරක් මේ තැලි අකුරු වගේ කොටලා තියෙනවා පේනවා. රජුරු කිව්වා. අරගෙන රජුරු මේ දරුවා ළඟට ගිහිනන පුතේ පුතේ මේ මගේ තැලි හොරකම් කරේ ඇයි? මම සඳහන් කරනවා මහරජතුමනි මම මේ තැලි හොරකම් කරා හිමි නෙවෙයි. මෙතනින් එහා වුණු කාරණාවක් මම දන්නේ. මගේ අම්මා මගේ තාත්තා මට රාත්‍රියේදී මල් ළඟට ඇවිල්ලා මට කවල මට පොවල මාව ආරක්ෂා කරන්නේ එච්චරයි කලේ මං එච්චරයි දන්නේ මේ දරුවා හිතාගෙන තියෙන මේ යක්ෂය දෙන්න අම්මයි තාත්තයි කියන්නේ මේ වගේ ආරක්ෂා කරනවා මං එච්චරයි දන්නේ ස්වාමීනි මං හොරකම කළේ නෑ කියලා කිව්වා ආන්ියලේ රජුරුවගේ කාරණා බුදුරජාණන් වහන්සේ දෙන්නේ හොය ස්වාමීනි මේ දරුව බුදුරජාණන් වහන්සේ ගැන විතරයි හිතලා තියෙන්නේ. ස්වාමීන් බුදුරජාණන් වහන්සේ ගැන විතරක්ම හිතපුවම ඇතිද? එච්චරම ආරක්ෂාවක් ලැබෙනවද භාග්‍යතුන් වහන්සේ ගැන විතරක් හිතපුවාම? ඒකට සඳහන් කරනවා එපමණක්ම ඇති. නමුත් මහරජතුමනි ධම්මානුසතියත් සංඝානුසතියත් හිතන්න පුළුවන් නම් මෛත්‍රී පතුරවන්න පුළුවන් නම් කරුණාව වඩන්න පුළුවන්කම තියෙනවා නම් කායानुපස්සනාවේ යෙදෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ අනුසති හය යම් කෙනෙකුට යෙදෙන්න පුළුවන් නම් වෙන මන්ත්‍ර ඖෂධයකටවත් කරන්න බැරි දෙයක් මේ අනුසති හය යෙදෙන කෙනෙකුට කරන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයි මන්ත්‍ර ඕන තරම් අහලා තියෙනවා මේ මන්ත්‍ර වලින් කරන්න පුළුවන් දේවල් මොකද කරන්නේ දැන් වෙලාවට මිත්‍යා දෘෂ්ටියටත් බොහෝ විට බොහෝ විට යනවා ඖෂධයකටත් කරන්න බැරි දෙයක් මන්ත්‍රයකටත් කරන්න බැරි දෙයක් මේ මේ අංශ ප්‍රායෝගිකව කරන්න පුළුවන් මේ කොයිතරම් ඒ කොයිතරම් මේ කාලවකවානුව තුළ කොයිතරම් මිනිස්සු බයෙන් බීතියෙන් මරණ බයෙන් වෙල්ල ජීවත් වෙන කාලවකවානුව හැබැයි මේ ලෝකේ ඉන්න මිනිස්සු අපිට දවසක මේ ලෝකේ අතහැර දාලා යන්න වෙනවද කියලා හිතපු අයදී මට නම් හිතෙන්නේ යම් කෙනෙකුට හිතන්න පුළුවන් නම් අපිට දවසක මේ ලෝකේ අතහැර දාලා යන්න වෙනවා කියලා. මේ ලෝකෙට අපි ආවේ පින් කරගන්නයි කියලා මිනිස්සු දන්නවා නම් ඒ මිනිස්සු මැරෙන්න බයක් නැහැ. හැබැයි මේ ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සු මැරෙන්න හොයි බයයි. ඇයි බය? ඒකට හේතුවක් අපිම දන්නවා. මැරෙන්න බය. අපි දන්නවා අපි හරියට පින් කරගත්තේ අපි හරියට පින් කරගත්තේ නැහැ කියලා. අපි හරියට සිල් රැකිනේ කියලා අපි දන්නේ. මොකද සිල් රැකපු කෙනා මැරෙන්න බය වෙනවනේ. එයා මැරෙන්න බය වෙන්නේ. හරියට පින් කරගත්ත කෙනා කවදාකවත් මැරෙන්න බය වෙන්නේ මැරෙන්න බය වෙන්නේ එයා බලාගෙන ඉන්නේ එයාට තියෙන ප්‍රශ්න තමයි ඇයි මම මැරෙන්නේ නැත්තේ කියලා. ඒ පින් කරපු කෙනා කුසල් වඩපු කෙනා හිතන්නේ. ඇයි මම මැරෙන්නේ නැත්තේ කියලා. අපි හිතමුකෝ එයා මැරෙනවා හෙට කියලා අපි දැන් තීරණය කරනවා. හැබැයි එයා බලාගෙන ඉන්නව ආව මං හිත කැරෙනවා. සිහි කරපු කෙනා. හැබැයි වේලාවක් ඉක්මනවා එයා ජීවත් වෙනවා. හැබැයි පව් කරු කියන කල්පනා කරනවා කොයි තරම් වාසනාවක්ද මම මැරුණේ නේ. මම ජීවත් වෙනවා කියලා හිතනවා. හැබැයි පින් කරපු කෙනා කුසල් වැඩපු කෙනා කල්පනා කරනවා. එයා හිතනවා ඇයි මම මැරුණේ මට මැරෙන්න කාලය හැමදේම වෙලා තියෙන වෙලාවක මට දැන් මැරෙන්න ඕමනාවක් තිබුණා මම මැරුණේ. ඇයි මම මැරුණේ? ආන්ගේ කල්පනා කරනවා. මේ කාරණා ටික සිතලා බලන්න බොහොම ගැඹුරුයි. තින්කර තින්කරන කෙනයි, පව් කරන කෙනයි අතරේ විශාල වෙනසක්. විශාල වෙනසක් මේ මේ හිතට දැනෙන කාරණා දෙක වලින් අපිට තේරෙනවා. කොයි තරම් එක තප්පරයකට කොයි තරම් මිනිස්සු ප්‍රමාණයක් මේ ලෝකෙට එනවද? එක තප්පරයකට කොයි තරම් මිනිස් වර්ගයා ප්‍රමාණයක් මේ ලෝකෙින් කවුරු හිතනවද නැති වෙනවද බියපරල වෙනවද? ඒ මිනිස් වර්ගය විතරයි. හැබැයි සියලුම සත්වයන් කියලා ගත්තාම කොයිතරම් ප්‍රමාණයක් මේ ලෝකෙට එක තප්පරයකට ඇතුල් වෙනවද? එක තප්පරයකට කොයිතරම් ප්‍රමාණයක් මේ ලෝකෙ අතහැර දාලා යනවද? හැබැයි මේ ශාස්ත්‍රයේ ඇති ඇති භයානක අපි මෙතනින් එහා සැප ලබන ආත්මික උපත සකස් කරගන්නවා නම් ඒක කමක් නෙවෙයි. හැබැයි මෙතනින් එහා ආත්මික අපේ උපත සැප ලැබෙන තැනක් වේද දුක ලැබෙන තැනක් වේද අපි කවුරුත් දන්නවද නෑ ඒක අපි කාටවත් කියන්නේ හැබැයි ඒක භාග්‍යවතුන් වහන්සේ දන්නවා ආන් නිසයි බුදුරජාණන් වහන්සේ අපිට මේ මේ ගමන වළක්වන්න පාර පෙන්නලා දුන්නේ ඒකයි සඳහන් කළේ මහණෙනි මේ ලෝකේ පුංචිම හරි පුංචිම හරි සැපයයි කියලා දෙයක් මේ ලෝකේ තියනවා නම් මම මේ දුකින් ඉතිරි මේ මඟ දේශනා කරන්නයි මහණෙනි. එමනම් පුංචිම හරි පුංචිම හරි සැපයි කියලා දෙයක් නැති නිසායි අපේ බුදුරජාණන් වහන්සේ අපිට මේ මේ දුකින් ඉතිරි මේ මඟ කියලා දෙන්නේ. කොයි තරම් ආරක්ෂාවක් මේ ශාසනයෙන් ඔබට මට ලැබිලා තියෙනවද? සමහර රහතන් වහන්සේ සමහර රහතන් වහන්සේලා බණ භාවනා කරන්නේ මේ ගිනි කඳු යට කුටි හදාගන්න තැනට උන්වහන්සේලා විවේකී හොයාගෙන මහා සාගර පතුල යටට ගිහින් ඒ වෙලාවට ඒ මොහොතට ඉන්න කුටියක් හදාගෙන මේ මහා සාගර පතුලේ මහෞත්මයන් වහන්සේලා වැඩෙන්නේ. ජල කඳක් යට අපිට ඉන්න පුළුවන් ද වායුවේ කියන. අපිට ඉන්න බැහැ. ඒ වෙනුවට අපි කරන්නේ මොනවද? තාක්ෂණික උපකරණ භාවිත කරලා ඒ තේගානක් මහා සාගරයට ඉන්න පුළුවන් වෙන විදිහට කටයුතු කරනවා. මහරහතන් වහන්සේ නමකට ස්වභාව ධර්මී කොයි තරම් ආරක්ෂාවක් සපයනවද? ඥාභිඥාලාභී උත්තමයන් වහන්සේලාට ජල කඳකින් ගිනි කඳකින් පවා කිසිම විරිහෙරයක් කිසිම කරදරයක් කිසිම බාධාවක් සිදු වෙන්නේ සිදු වෙන්නේ බුදුරජාණන් වහන්සේ කරණගේත් අයට ලැබෙන වර ප්‍රසාදයි ශ්‍රද්ධාවන්තයෙකු කොයි තරම් ආරක්ෂාවක් මේ ශාසනයේ තියෙනවද? තීසන් සත්‍යයක් පව ශ්‍රද්ධාවන්තෝ කොයි තරම් ආරක්ෂාවක් තියෙනවද? ඒක සඳහන් කරලා තියෙනවා ඒක කාරණාව. අපේ බුදුරජාණන් වහන්සේ චම්පා නුවර වැඩ ඉන්න කාලේ මේ ගග්ගරා කියලා පොකුණක් තිබුණා. මේ මේ පොකුණ ළඟ ඉඳලා චම්පා නුවර වැසියන්ට අනුකම්පා කළ බණ කියනවා. එහෙම දහම් දේශනා කරන අවස්ථාවේ එක මෙදී බුදුරජාණන් වහන්සේගේ මිහිරි කටහඬ තේරිලා. ඒගොල්ලන්ට ධර්මයේ තේරෙන්නේ නෑ. ඒගොල්ලන්ට ධර්මයේ තේරෙන්නේ නෑ. ඒ තිරසන් සත්තුන්නේ. ඒගොල්ලන්ට ධර්මයේ තේරෙන්නේ නෑ. ධර්මයේ තේරෙනවා නම් ඒගොල්ලෝ නිවන් අවබෝධ කරගන්න නිවන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි අපි දන්නවා තිරසන් සත්‍යයකට කවදාකවත් නිවන් අවබෝධ කරගන්න කවදාකවත්. නමුත් සඳහන් කරනවා බුදු පියාණන් වහන්සේගේ මధుර සුරයේ ඒ දිහාට කංගෙන් කරගෙන ඉන්නේ කියලා. මැඩි. ඒකෙ ඉතින් යන ගොපල් ගොපල්ගේ චරිතයකට යට වෙලා තමයි මේ මේ මෙඩියම් මැරෙන්නේ කියලා සඳහන් කරනවා. හැබැයි මෙල්ල කොයි දොකත් සකස් කරගන්නේ. සඳහන් කරනවා වෙන කොහිවත් නෙවෙයි වෙන කොහෙවත් නෙවෙයි තවතිසා භවනි කියලා. තවතිසා භවනි යොදුන් 12 තරම් විශාලයේ රංගීමලක උප්පත්තිය සකස් කරගන්නවා කියලා සඳහන් කරනවා. එහෙනම් ත්‍රිසං සත්‍යයේ ගුණේ බොන හේතුවක් නිසානේ සසරේ පෞකේ බොන නිසා. නැත්තම් ත්‍රිසං සත්‍යයේ කියන්නේ නෑ. හැබැයි ඔබ වගේම මං වගේම ඊට වඩා එතනින් එහා සසරේ පින් කරපු කෙනෙක් එහෙම නෙවෙයි මේ මෙදිය. නෑ එයා ඔබට මට වැඩිය පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොටත් මේ ත්‍රිසං ආත්මය අතහැර දාලා දිවි ලෝක තලයේ සැප වෙන්නේ. හැබැයි කවුරුද? බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහටයි දෙවිලක තලේ අනන්ත ප්‍රමාණ සැපෙන්නේ. ඒවනම් හිතන්නේ මේ ශාසනය කොයි තරම් ආරක්ෂාවක් ඔබට මට ලැබලා දෙලා තියෙනවද? රෝග වලින් ආරක්ෂා වෙන ක්‍රම කියලා දෙනවා. මැරෙන එක නතර කරන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා. ඉපදෙන එක නතර කරන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසේ මේ සියලුම කාරණාවන් වලින් වැළකෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. අඬන එක නතර කරන හිත ක්‍රමයක් කියලා දුන්නා. ඇඬෙන එක නතර කරන හිත ක්‍රමයක් කියලා දුන්නා. හිත රිදෙන එක නතර කරන ක්‍රමයක් කියලා දුන්නා. මේ තරම් නිදහස් ආගම මේ තරම් නිදහස් ධර්ම මේ ලෝකෙ කොහෙවත් නැහැ. හැබැයි ඔබයි මමයි මේ මනුස්ස ලෝකෙට ආපු ගමන හරියට පින් කළා මේ මේ මනුස්ස ජීවිතේ ලබා ගන්න ඒ විතරක් නෙවෙයි සම්මාදිතික තේරෙන්නේ. මනුස්ස ජීවිතේ ලබා ගන්න විතරක් හරියට වේදන් කරනකොට අපි හරියට වේදන් කළා සම්මාදිතික තේරෙන්නේ. ඒ නිසා සමහරලාට අපි හරි දුප්පත්. බොහෝමයක් ඔයගොල්ලෝ දකින්න ලැබෙන මේ සමාජයේ ඉන්න හරි දුප්පත්. හැබැයි හරි ශ්‍රද්ධා සම්පන්නයි. භාග්‍යතුන් වහන්සේ කියලා කියවහම භාග්‍යතුන් වහන්සේගෙන් තොර ලෝකයක් නෑ. අන වෙලේ බුදුරජාණන් වහන්සේ කරන්නේ. හැබැයි හැබැයි පෞල දිහා බලපුවම ඒගොල්ලෝ හරි දුක්පත්. ඒගොල්ලෝ පිළිබඳව ධර්ම සඳහන් කරන්න කොහොමද? මනුෂ්‍ය ජීවිතේ ලබාගන්න සතර කරූ පින් ගොඩාක් ප්‍රයෝජනට ගන්නවා. ඊළඟට සම්මාදිට්ඨිගත වෙන්නත් ඒ සියලුම පින් ගොඩාක් ප්‍රයෝජනෙට ගොඩාක් ප්‍රයෝජනට ගන්නවා. නමුත් එතනින් එහා පින් නැතිනම් තමයි ආන් අපි ආන් අපි දුප්පත් වෙලා තියෙන්නේ. නම් ශ්‍රද්ධාවන්තය කියන්නේ කියන්නේ දුප්පතෙක්ද? මේ ශ්‍රද්ධාවන්තය කියන්නේ දුප්පතෙක් නෙවෙයි. අබමල් රේණුක තරම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවට පුළුවන්කම තියෙන ඔබවම සංසාරයෙන් පිටපත් කරන්න. බුදු පියාණන් වහන්සේගේ නේත්‍රා යුග්මේත සක්කුලල් කෝටි ලක්ෂයක අන්තයේ කෙරවන යුගම මිහිතියක් අපමණ රේණුක තරම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ බොමාව බොමාව දකින්න තියෙන්නේ දකින්න. එහෙමනම් මේ යුගයේදී පවා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයක් අපිට නැද්ද? ශ්‍රද්ධාවක් නැති අය. ශ්‍රද්ධාවක් නැති අය තමයි ප්‍රශ්න කරන්නේ. මේ යුගයේ දිවිවරු අපි දිහා බලන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාවක් පිටක් අපිට නැද්ද? ඒ වගේම අපිට ජීවත් වෙන්න ඕනේ මේ වකවානුව තුළ අපිට මෙහෙම පිහිටක් ලැබෙන්නේ නැද්ද? කොයි දැන් ওই සත්‍යයි කියලා කියන ආගම් යාගම් ආශිර්වාදයක් අපිට නැද්ද? එහෙම ප්‍රශ්න කරන මේ ලෝකේ උන්තරන්නේ. සද්ද කියන සූත්‍රයේ බොහොම ගැඹුරින් විග්‍රහයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ මහා සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව අපට ලැබෙන්නේ අපේ අනුකම්පාව ලබන්න සුදුසු නම් විතරයි. එහෙනම් රත්නත්‍රය අපි ළඟ තියෙනවා නම් විතරමයි සම්මාදිට්ඨිගතයින් වහන්සේලා බ්‍රහ්මරාජයන් වහන්සේලා දිව්‍යරාජයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පවා අපට අනුකම්පා කරන්නේ මේ රත්නත්‍රය ළඟ තියෙනවා නම් රත්නත්‍රය ළඟ තියෙනවා නම් විතරයි. හැබැයි රත්නත්‍රය අපි ළඟ නැතිනම් රත්නත්‍රය අපි ළඟ නැතිනම් අපි ළඟට කවුරුත් එන්නේ කවුරුත් හරියට කොයි වගේද? පොන්චි උදාහරණයක් සඳහන් කළොත් අපි දන්නවා කෝටිපති මිනිස්සු ඉන්නවා. ඒ කෝටිපති මිනිස්සු වටේට තවත් ඊට වඩා කෝටිපති මිනිස්සු එකතු වෙන්නේ නැද්ද? ඒක තියෙනවා. මේ දුප්පත් මිනිහෙක් ඉන්නවා. ඒ දුප්පත් මිනිහ ළඟට කවුරුත් එකතු වෙන්නේ? කවුරුත් එකතු වෙන්නේ? ආන්ගේ වගේ ඒ කාරණාව වැරදියට තේරුම් ගන්නත් පුළුවන්. මේක මිත්‍යා දෘෂ්ටිකතව තේරුම් ගන්න තු සැබෑ විදිහට තේරුම් ගන්න ඕනේ. පින් තියෙන කෙනා ළඟදී තමයි පින්වන්තයෝ පින්වන්තයෝ කියන්නේ. රත්නත්‍රයේ තියෙන ළඟට තමයි රත්නත්‍රයේ තියෙන එක තියෙන්නේ. එහෙමනම් අපිට පින් තියෙනවා අපට කුසල් තියෙනවා. හැබැයි අපි පින් කරන්නේ කුසල් වැඩන්නේ. එහෙම කීකේ දෙවියන්ට දෙවි කරනවා. මේ ඉති අපි ළඟට එන්න එපාය. අපිට උදව් කරන්න එපාය. අපව ආරක්ෂා කරන්න එපාය. එහෙම කෙනෙක් චෝදනා නගන්නේ. හැබැයි එහෙම කියන එක්කින්පත් සීලවන්ත වෙන්නේ සීලවන්ත වෙන්නේ. ගුණවන්ත වෙන්නේ. ප්‍රඥාවන්ත වෙන්නේ. එහෙම නෙවෙයි ආංගර අහිංසක සම්මාදිට්ඨික තේන් වහන්සේට ඇඟිලි දික්කෙන ගහන්නේ. මේක අතිශය වැරද්ද. එහෙමනම් අපේ වැරදි කියාගෙන අනිත් අයට ඇඟිලි දික් කළොත් ඒක අති විශාල මහ භයානක මහ භයානක වැරද්ද. අපේ ළඟ රත්නත්‍රි හරියටම කියනවනම් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිහිය ඇති කරගෙන ධර්ම රත්නයේ සංඝ රත්නයේ පිළිබඳ සිහිය ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් කොයි තරම් පිටක ආරක්ෂාවක් අපිට තියෙනවද? ඒක සඳහන් කළොත් මෙහි අපේ බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නේ. අපේ ආරක්ෂා කරනවා. මේ රට මේ රට පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ විශේෂ අදිෂ්ඨාන පහක් සිද්ධ කළා. මේ අදිෂ්ඨාන පහම මේ මොහොතේ සිද්ධ වෙලා මේ මොහොත වෙනකත් ඉෂ්ට වෙලා අවසන්. මේ රටේ අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා දීපේ මගේ ධර්මයේ පවතින සද්දේවිඳුන් මගේ ධර්මයේ රැකීම පරම වගකීම යෝදී ඒ මගේ ධර්මයේ පවතින භූමිය ආරක්ෂා කිරීම පිළි පරම දුතුකමයි සද්දේවිඳුන් කියලා අපි බුදුරජාණන් වහන්සේ අවවාද කරන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ආන්ගේ අවවාදය නිසා සම්මාදිටිගතේ මහන්සියලා අපි දෙය යන්තම් හරි බලනවා යන්තම් හරි නෙමෙයි හොඳටම හරි මේ රට දිහා බලබලෝ බලනවා හැබැයි යන්තම් හරි බලනවා කියන්නේ. මොකද බොහෝමයක් අය එදා වගේ නෙවෙයි අද ශ්‍රද්ධාවෙන් පිළිහිලා. සීලෙන්, ගුණෙන්, තපසෙන් බුදු පියාණන් වහන්සේ ගැන කල්පනා කරන එකෙන් පිළිහිලා. නම් ඒකට කලකිරෙනව දෙවිවරු. කලකිරෙන්නේ නැද්ද? කලකිරෙනවා. හැබැයි කලකිරුණට බුදු පියාණන් වහන්සේගේ ආත්ම වහක දාන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ට ආන් නිසා මේ මහෞත්මයන් වහන්සේලා අපි දිහා බලාගෙන ඉන්නවා. ඒකයි සඳහන්තේ ටිකක් හරි මේ ලෝකේ මේ විශේෂ පුංචි රට දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙනම් තාම අපට පිහිටක් නැද්ද? තාම අපට ආරක්ෂාවක් නැද්ද? අපට ආරක්ෂාවක් පිහිටක් තියෙන්නේ. ඒකයි අපි දිනපතා පිළිත් කියන්නේ. ඒකයි අපි දිනපතා උදේව බුද්ධ වන්දනාව සිදු කරන්නේ. ඒකයි අපි දෙවියන් දෙවියන් තුළ ලෝක සත්‍යයට පින් අනුමෝදන් කරන්නේ. එහෙමනම් නොපෙනෙන බලවේගවලටත් මේ රට මේ භූමිය මේ ධර්මය ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ උත්තරයන් වහන්සේලා අපිවත් ආරක්ෂා කරගෙන වැඩෙන්නේ නැද්ද? අපිවත් ආරක්ෂා කරගෙන වැඩෙන්නේ. හැබැයි අපිව ආරක්ෂා කරන්නේ විරත්නත්‍රි පිටරගෙන තියෙනවා නම් ඒතරි එහෙනම් පළවෙනියටම හිතන්න ඕන කාරණාව මන්ලඟ රත්නත්‍රේ තියෙනවාද? බුදුරජාණන් වහන්සේ මන්ලඟ වැඩ ඉන්නවද? ඒ කියන්නේ හිත සම කරන්නේ කියලා. විදසම කරලා තියෙනවා ධර්ම රත්නේ මල් ළඟ වැඩි ඉන්නවද සංඝ රත්නේ මල් ළඟ වැඩි ඉන්නවද කියන කාරණාව අපි හිතන්නේ පුන්නා පුන්නා කියන්නේ අනේ පිළි මහසුතුමාගේ දාශය පුන්නා කියලා බොහෝ අය හිටියේ අනේ පිළි සිතුමාටත් දාශයක් බුදුරජාණන් වහන්සේ වස්සාර මාසයේ ඉවර කරන මේ මහා මණ්ඩලයේ වඩින්න සූදානම් වුණා මහා මණ්ඩලයේ වදිනවා කියලා කියන්නේ යොදුන් 900ක් බුදුරජාණන් වහන්සේ වඩින තවත් ලෝක සත්‍යයට අනුකම්පා කරලා මධ්‍ය මණ්ඩලයේ වඩනවා කියන්නේ යොදුන් 600ක් වඩනවා. ඊළඟට සඳහන් කරනවා ස්වාමීන් මට අනුකම්පා කළා මට තවත් තින් කරගන්න. මහා මණ්ඩලයේ වඩින්න එපා ස්වාමීන් කෙරෙල්ලීම කළා. බුදුරජාණන් වහන්සේ අනේ පිළිසෙදට මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. විශාඛා පසේ නදී කුසල් මහරජුරු දෙමිසාර මහරජුරු මේ ආදී උත්තරම විදිහ මතක් කළත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. දවසක් පුණ රාජකාරියට එනකොට උදේ පාන්දරම රජුරු සිටුතුම මේ නිකරට අත තියාගෙන කල්පනා වෙනවා. අනේ අපොයි කියලා. පුණ ගිහින් ඇහුවා ස්වාමීනි ඇයි මේ කියලා. පුණ බුදුරජාණන් වහන්සේ මහා මංගල වැඩිඳේ සූදානම්. මට කාලයක් භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරගන්න දෙන්න. ආන් එහෙම සඳහන් කර කියලා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේව නතර කරගත්තොත් ඔබ වහන්සේ මට මොනවද දෙන්නේ කියලා හිමි. ඒ විදිහ සඳහන් කරනවා. උන්නා මේ විශේෂ අයට කරන්න බැරි දේ උඹ කොහොමද කරන්නේ? ඔබ කරොත් මම බෝධාස භාවයෙන් මුදවමු කියලා කියනවා. බොහොම සතුටින් භාගතුන් වහන්සේලම කිව්වා. පැන්දල ඇහුවා ස්වාමීනි මට අනුකම්පා කළා මහා මණ්ඩලයේ වදින්න නතර කරලා මධ්‍ය මණ්ඩලයේ වදින්න කිව්වා. උන්නා ඇයි ඔබ මට එහෙම කියන්නේ කියලා හිමි. එසකට සඳහන් කරනවා ස්වාමීන් ඔබ වහන්සේ මහා මණ්ඩලයේ වඩින්නේදී මධ්‍ය මණ්ඩලයේ වැඩි තව ටික කාලයක් සිටුතුමන්ට උපකාර කරගන්න උපස්ථාන කරගන්න පහසු සැපේවි. සිටුතුමා මට පොරොන්දුවක් වුණා. භාග්‍යතුන් වහන්සේව නතර කරගත්තොත් මාව දාසභාවයෙන් මුදවනවා කියලා. ස්වාමීන් වහන්සේ මන් දාසභාවයෙන් මිදුණු වෙනදටත් වඩා ඊටන් පටන් මට රත්නත්‍රේ සම්නිධිහින් පංචශීලයේ රැකගෙන හරියට පින් කරන්න පුළුවන්. ස්වාමීනි, ඒ නිසා නවතින්න කියලා බුදුරජාණන් වහන්සේ නතරේ. එහෙනම් චක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේ වඩන ගමන නතර කරන්න පුළුවන් නේද? එහෙම කර කරන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේ හිතුවත් හිතුවම පියවර ඉදිරියට තැබුවොත් ඒ පියවර කිසිම හේතුවක් නැවත ආපස්සට ගන්නේ ආපස්සට ගන්නේ. හැබැයි අර වගේ ශ්‍රද්ධා සම්පන්න පුණ්‍යවන්තියක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කිව්වහම ස්වාමීන් සිල් රකින්නවා අම්ම සසර ගමන නිවල දානවා කියලා කිව්වහම භාග්‍යතුන් වහන්සේ වඩින කින්න ගමන අමතක කරලා දෙනවා. මේ කොයිතරම් මට නම් කියන පුණ්‍යවන්තියෙක්ද? එහෙනම් රත්නත්‍රයේ සරණ යන්න ඔබටත් මටත් පුළුවන්කම තියෙනවා නේද? කොයිතරම් වටිනාකමක් තියෙනවද? එකම පිළිසරණ එකම සරණ බුදුරජාණන් වහන්සේ සරණ විතරයි. නැරෙද්දි ලිදැඳේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න පුළුවන් නේද උදාහරණයක් සඳහන් කළොත් යම් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් මේ ඇසිපී හෙළන මොහොතකට ඉතින් බොහොම පුංචි වෙලාවක් බුදු පියාණන් වහන්සේ ගැන හිතන ශ්‍රද්ධාව පිටිකරගෙන පස්වන පීතියෙන් පිනා ගියොත් එහෙම මේ මහ පොළවේ හත් වතාවක් ශක්ති රජතන්ත්‍ර ලබන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ඇසිපී හෙළන මොහොතක් හිතලා සතුටු වුණා. මහ පොළවේ හත්තාව ශක්තිති රජතන්තුරේ ලබන්න පුළුවන් කියන කාරණාව සඳහන්. එහෙනම් ඊට වඩා සතුටු මොනවයි මොනව අපට ලැබෙයි? දෙව් මිනිස් දෙකතිය කෙරවල අමා මහ නිවන ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ මහෞත්මයන් වහන්සේ ඔබව මාව ආරක්ෂා කරනවා. කොයි තරම් අපිට නොපෙනුනා වුණත් අපව ආරක්ෂා කරනවා. එතෙන් වෙලාවට අපේ බැනුම්. එතෙන් වෙලාවට මේ ලෝකේ නසත්පුරුෂ මිනිස්සු නිඳා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ කියන ධර්ම පිළිස. ධර්ම රත්නය කියන ධර්ම පිළිස. සංඝ රත්නය කියන ධර්ම පිළිස. මේ කාලේ බොහොම හොඳ කාලයක් අපිට පින් කරගන්න. ගෙවල් දොරවල් වලට වෙලා ඉඳගෙන. මොකද කරන්නේ? ඒකත් වැඩිපුරම පෞසිද්ධ කරගන්න කටයුතු කරනවා. ඒක නිදා ගන්නවා. ඒක කනව බොන උයනවා. ඒක තමන්ගේ පෞද්ගලික වෙන වෙන මොන හරි වැඩ නිසා මේ බනහන්න පැයක් වෙන් කරාද ඒක. ජීවිතේට වෙලා නිකන් ඉන්නේ අපරාධේ එපා වෙලා කියලා අපි කියනවා. හැබැයි එහෙම කියන අපි පැයක් වෙන් කරාද බනහන්න. මේ බනහන්න වෙලාව නෑ ඒ වෙලාවට වෙන වැඩයකට. සාලිනේද්දි බුදුරජාණන් වහන්සේට කුටියක් හදන්නේ. මේ වත්තේ තියෙන මල් ටිකක් කඩාගෙන ඉන්නේ. භාගතුන් වහන්සේට ගිලම්පස් ටිකක් එක පූජා කරනවා. මහා පින්කමක් කරගෙන මගේ ස්වාමීනි මගේ ජීවිතේ හරියටම කරන එකම පින්කම මේකයි. මම ඔබ වහන්සේට ගිලම්පස ටිකක් මගේ ශාලෙමෙදී මම පූජා කරනවා ස්වාමීන් කියලා. මේ පින්කම කරගන්න තියෙනවා. ගෙදර වෙනද ගිලම්පස තියනවට වැඩිය වෙනස් විදිහට සැකසීමේ පිළිම කිරීමේ පිළිගැනීමේ හරියට අපල කරගන්න පුළුවන්. ඒක බොහොම කාලය තියෙනවා අපිට. ඒක වෙනද නම් කියන්න පුළුවන් වෙලාව තිබ්බේ නෑ කියලා. හැබැයි අපිට සබහා ධර්මී කාලය දීලා තියෙනවා මොකටද? පින් කරගන්නේ. ඒකින්වත් අපි අඳුම් කරන ප්‍රයෝජනයක් ලබා ගන්නවා. එන්න හිතන්න ඕනේ. මේ මට ලැබිලා තියෙන හොඳ අවස්ථාව. මේ අවස්ථාව රත්නත්‍රයේ සරණ යන්න මට ලැබිලා තියෙන විශේෂ අවස්ථාව. නම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගන්න. ඔබ සියලුම දෙනාට ශක්තිය, ධෛර්ය, වාසනාව නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. එදා අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව අවසන් කරනකොට දහසක් දෙනා සෝවාන් වූ ධර්මතාවය අවබෝධ කරගෙන සංසාරයේ නිමවල දාන මාර්ගය අවබෝධ කරගත්තා කියලා සඳහන් කරනවා. ඔබ සියලුම දෙනාටම මේ සසරේ පින් කරගෙන පාරමිතා වඩාගෙන කුසල් වඩාගෙන ඊටාම මේ කුසල් සම්පූර්ණ කරගෙන සසර ගමන නිවල දාන්නේ මගේ බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආරක්ෂාව නිරන්තරම උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සමට